ඒ ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම මේ වාස්කේ පාස්ක මාතු සම්බන්ධ කරගෙන අපි අතිපතවතන ධර්ම සාකච්ඡා අවස්ථාව. හලෝ තෙරුවන් සරණයි. සීම වේවා අපි ධර්ම සාකච්ඡා පටන් ගන්නයි හදන්නේ එහෙනම් මෙතනilla සම්බන්ධ වෙන්න ඈ. අද මේ සෙන්සුආද දවසේ ධර්ම සාකච්ඡා පටන් ගැනීමදී අපි මතක් කරගන්න විදිහට මේ සඳහා අපි පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ පැයකමාරේ මුල් කාලේ අපි විවස්ථාසීපත් කර ගැනීමට සම්බන්ධ කරගන්න අතර ඉතුරු පස්සේ අපිට පාරේ පැමිණිච්ච ධම්පද ගාතාව අනුව අපි ධර්ම සාකච්ඡාවට බැස ගන්නවා. ඒ වගේම ඒ මුල් කරගෙන සභාවේ ඉදිරිපත් වෙලා ඉන්න අයගේ ඒකෙන් මතුවෙන ප්‍රශ්න අනුව අපි විවෘත ධර්ම සාකච්ඡාවක් බාටපත් කර ගැනීමයි අපේ චාරිත්‍රය. ඒක තමයි අදත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපිට තියෙන අද විවත්තා කීමේ වශයෙන් යෝගාවචර දිනචරියාව සිහිපත් කරගන්න එකයි. ඉතින් කාගේත් අවධානය පිණිස මම ඒක කියවනවා. කරුණාවෙන් මේ දෙස්ට අවධානය යොමු කරන විදිහට මතක් කරනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තුමේරි නිවන් සපතෙන් සැනසෙනු කැමැති දීපුදා සසුන්ගත යෝගාවචරය විසින් මේ උතුම් මාර්ථය සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිටිත විය යුතුය. අවදි වූ විගස අස්නේ නැගිට සිසුකි සඳහා සුළු කාලයක් ගෙවා පිළිත් බණ බවුන්හි යෙදී නොසිස්තිනයක් කරගත යුතුය. බුදු වටන, ඇතුරු වටන, ගිලන් වටන ආදී යන ආදී සුදුස්තන්හි යෙදී ඍෂිනම් හීල් දන්කේ සඳහා බොදුන්නාට ගොස් නොපමාව එහිවත් සපයා සිය කුටියට ආයසු. බණ දාම් පොණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ. නියත කෙසේ යෙදී පිටු පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තව කේලා තැම්පත් කොට තැබිය යුතුය. පින්න පාත්‍රය සඳහා gediya හඬව කල තෙරුවන් පුදා පාසි උරු දරා අපටාන්ගත් සිතින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ කුළු කාලයකින් පැමිණ. අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමටහනින් යුතුව පිටු පිනිස හැචිර පිටු පිළිගෙන පෙරලා යන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්නල WhatsApp ආදී වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී පිරිවැහුම් පිරිවැසවුම් නැතහොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙතේදී සන්ධ්‍යා වන්දනාදී නිවා වැඩිමහල් වාදීන්ගේ සුව දුක් සොයා ඍෂිනම් ගිලන්පසේ කිසි සාදා පිරිසු සිතින් තමන් වසන කුටියට ආයුසු පෙරියම අවසන් වනතුරු පිරිවහන බණක් නැතහොත් කමඨහණින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමි සතුහන් සනිතුහන් කොටගෙන රෑ 10ට නිද්දෝපගත විය යුතුය තමාගේ දිනපතා සීලවල සනිතුහන් කොට ලියාගත් කාල සතහන තමා ඉදිරියේ තබාගත යුතුය මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතිව ධර්ම දේශනාවකට සම්බන්ධ වේ යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. අතුලත් තොරතුරු පිටත් දීමත් පිටත් තොරතුරු අතුල ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින් ඒන් මුළුමනින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම සමනාකල්පේ රහතත් ලිපිටත් ඔබෙන් තොර නොවනසේ ඇසිරිය යුතුය කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙයිදී සාතදාන්ත පැවැත්ම සාරුප්‍ය සමනාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා. අතන ෆෝන් එක තියලා තියෙන්නේ මේකේ. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍ය කිසික් නැතොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනාදිය බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමනාදීදී ගමන්හිදීද ගමනාගමන සූද්ධිය නිතර පැතිය යුතුය. කෙනෙකුට ඉරියරවනසේ භාවනාව පවano කිරීම ඔබේ යුතුයකමන අනුන්මැද තමා ගුණවත්කම් හපංකම් හුවා දැක්වීමක් ඔබට ඕන නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නිමිතනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි සිතද තැම්පත් වෙයි. සිතට එන අරමුණු හා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම අපක්‍රේෂයක් පහළ වෙන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට 100ට නගා ඒ බඳු උවදුරු මැඩලීමේ සමතක විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකාංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන් සංවේග වස්තුන්ද දවසකට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත්තර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්ම දේශනාවක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්නතුන්ට වද්දක් කීම ඔබ ගුණ දියුණු උපකාර වන්නාseම සංවාසාරහා නොවන්නන්නා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද සතින් සිතට ගත යුතුය. පිටුතාර්ත්‍ය අවශ්‍ය ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමී කතිකාවතේ සදාහල් ලෙසින් කළ යුතුය. පත්පිළිවෙල සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකා පත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගන්න තැනුවද යෝගාචර தത്വයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුයි. සහල් පැවැත්ම පරිජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින්. පොතපත පවා අධිකව කොට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවතහ මෙම ස්ථානයේ කතිකාවතද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනවත. එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අප මේ ඉදිරිපත් කරගත්තේ යෝගාවචර දිනචරියාව විවස්ථාවේ ඒකාංකයක්. අනිදාස අපි යෝගාශ්‍රමී කතිකාවතේ පළවෙනි කොටස ඉදිරිපත් කරගන්නවා කියන සීපත් කිරීමේ පළවෙනි අංකෙම තේ සමාප්ත වෙනවා අපි බලාපොරොත්තු වෙමු ධම්මපද ගාථාවකට අනුකම්පා රදාවල් දෙක්කි බබන තැනැත්තා ආනන්ද මහතෙරුන් ඇරබ සවැත්නුවර පෙරරම දිගාතපති ආදිච්චෝ රත්තිං ආබාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායි තපති ගාහමනෝ අත සබ්බ මහෝ රත්තිං බුද්ධෝ තපති තේජසා අන්නය ආදිච්චෝ දිවා තබති චන්දිමා රත්තිං ආබාති අක්ඛියෝ සම්නන්දෝ තබති බ්‍රාහමනෝ යායි තබති අත සම්බ අහෝ රත්තිං බුද්ධෝ තේජසා තපති වාක්‍යය හිරු දාවල්ද සඳු රෑද රජ සව් අබරණින් සැරසුණු කලද බබලයි රහත් මුගුල් සමවත් සමවත් සමාධි කලද බුදුරද රෑ දවල් දෙක්හිද බබලයි අර්ථ හිරු දවල් බබලයි සඳ රෑ බබලයි රජ අබරණින් සරසුනේ බබලයි බමුණු සමවත් සමාදින්නේ බබලයි එසේ වුවද බුදුරද තෙත් දිවර සියලු දිවර බුදුරද තෙදින් බබලයි බුදු ආදී කිරුය කිරු දාවල් එළිය කෙරෙයි රැකල ඔහු ගිය මගවත් ගිය මගක්වත් නොබැනේ එහෙයින් ඔහුගේ බැබලීම දවල් කාල පමණකි චන්දිමා සඳුය වලාපටල පින්න දුම දූවිලි රාහු යන පස් උවදුරු වලින් මිදුණු කල සඳු රෑ එළිය කරයි. දවල් කල දවල් කල නොබබලයි. කත්තිය රජය කොටුණු පරණ රජතුමාය සන්නද්දෝ සරතීම රාජාභරණයෙන් හා ඇත්තස්සිය පාබලන සිවුරඟ සෙනගින් සරතීමය බ්‍රාහ්මණෝ බමුණාය අවබෝධ කළ රහතන් වහන්සේය යයි දහන කරන්නාය සමාත් සමාධි කල හිතම බබලයි බුද්ධ සම්මා සම්බුදු රදය බුදුහු සිව් වැදෑරුම් වෙති බුද්ධ වර්ග පළවනකයි විවරණය බලන්න තේජසා තෙදින්්‍ය සීල ගුණ පඤ්ඤා පුඤ්ඤ ධම්ම යන පස්වැදෑරුම් තෙදින්්‍ය නිදාණය බුදු සිරි දැක පුදුම වීම ආනන්ද මහතෙර සවැත්නුවර දෙවුරම් මෙහෙර වස් නිමවන දවස ඊටා ගරුකට සලකති. නොඑක් දෙස් වැසි සම්මුන් වහන්සේ රැස් වෙති. සදහවත්තු පැමිණ බුත බුදසිරිත් පැවැත්වීම උසස්ව කෙරෙති. ඒ දවස පසේනදී පසේනදී කුසල් මහරජතුමා සවවබරණින් සරති විහාරයට ගියේය. එවේලෙහිම කාල්ගායි මහතෙරුන් වහන්සේ සමාත් සමවැදී විහාර කෙළවර වැඩ සිටිති. උන්වහන්සේ නමින් කාලුදායි උවත් තිරුර පැහැෙන් ඉතා හබනේය. ඒකෙනෙහි හිරු එළිය ඒකෙනෙහි හිරු එළිය අඳුරුව යේ සඳෙලිය පැන නැගී ආනන්ද මහත්තයර වස්නාව හිරුගේ පැහැයත් නැගෙන සඳුගේ පැහැයත් කොසල් මහරජුගේ සිරුර පැහැයත් කාළුදායි තෙරුන් වහන්සේ කාළුදායි තෙරුන්ගේ සිරුර පැහැයත් බලා ඒ හැම පැහැයක්ම මැඩ බබලන බුදුරදුන්ගේ සිරුර පැහැයත් බැලුයේය. එසේ දැක බුදුරදුන් හමුවට පැමිණ මෙසේ කීයේය. අනන්ත තෙර බුදුරජාණන් වහන්සේ හිරු පැහැයටත් සඳු පැහැයටත් සව්වාභරණින් සැරසුණු කොසල් රජුගේ පැහැයටත් සමවත් සමාදින කාළුදායි තෙරුන්ගේ පැහැයටත් වඩා බුදුරදුන්ගේ පැහැයම යහපත්ය බබලනීය බුදුරද ආනන්දේනි හිරු දාවල් කල බබලනීය සඳු රෑ කල බබලනීය රජ තේලුවා බරණින් සරසුණු කල බබලනීය රහත් පොඟුල් සමාජ සමායදුණු කල බබලනීය බුදුරද දිවාරය දෙක්හිම නිතර බබලනීයයි වදාලේය ඒ නිමිති කොට හිරු දාවල් කලම බබලන බවද හඳු රෑ කලම බබලන බවද රජ සව් අබරණින් සැරසුණු කලම බබලන බවද රහතන් වහන්සේ සමාත් සමයදුන් කලම බබලන බවද බුදුරද්ද දිවාරය දෙක්කි සිවලු වේලේම බබලන බවද වදාළසේක මේ බුදුරු ප්‍රශ්නෙක ඉන්නා කියලා මොකද්ද බුද්ධ වගේ ගාතාවක් කියන්නේ බුදුරු හතර නමක් ඉන්නවා බුද්ධ වගේ ගාතාවක් බලන්න කියලා යස්ස ජිතං නාවජීයති ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේ තං බුද්ධ මනන්ත ගෝචරං අපදං කේන පදේන නිස්සත යස්ස ජිතං ලෝකේ න අවජීයති අස්ස ජිතං කෝචි නෝ යාති අනන්ත ගෝචරං අපදං තං බුද්ධං කේන පදේන නිස්සත සියල්ලදත් පිරිතුන් වූ නැති බුදුරදුන් කිසිවෙකුට වසඟ කරන ගත නොහැක යම් බුදු කෙනෙකුන් විසින් දිනන ලද දේ ලොව අන් කිසිවෙකු විසින් නොපර නොපරවද්දවනු ලැබේද? එවත් දිරා නොයේද? බුදුන් විසින් ඒ මගින් නසන ලද කෙලෙස් රැස නැවත නූපදනා පරිදි මනාකොට නසන ලද බුදුහන්සේ විසින් දින ලද කෙලෙස් කිසි විටක පෙරලා නොයේද? ඒ බුදුන් විසින් නසන ලද කෙලෙස් අතරින් කිසි එකක් නැවත ලොහු ලොහු ගඳ නොයේද නූපදීද? කෙවල කෙලවරක් නැතිද? අරමුණු කොට ඇති සියල්ලදත් පිළිබිඹු නොනැති පදයක් හේතුවක් නැති අනුන් වශකට යාමට කරුණෝද භවෙහි විපැත්මට කරුණෝද ඇලීම වශයෙන් පවත්නා කෙලෙස් එකකුත් නැත්තා වූ ඒ බුදුන් කවර පදයකින් ගෙන යවුද බුදුරු අතර දෙනෙක් ගැන අර කියන්නේ. ඔය ගාථා දුගුණ ගැන කියන්නේ. බුදුසු සිව් යතරින් වෙති. මොකද්ද මොකද්ද ගාතාව? මොකද මේකේ මේකේ පෙන්වන්නේ කෝක බලන්න කියලාද? බුද්ධ වර්ග පළවෙනි ගාය. මේ බුද්ධ වර්ග පළවෙනි. ඒක නිදාන කතාව කියන්නේ ඒක බලන්න ඒකේ තියෙනවා කියලා. බුද්ධ බුදුන්‍ය බුද්ධයන වචනේ උතුමන් සතර දෙනෙකු කෙරෙහි යෙදේ. එතුමෝ නම් සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ චතුසත්‍ය බුද්ධ සුත බුද්ධ යන මොබිය. එතකොට ওই ගාථාවේ තියෙන අර්ථයත් එක්ක ගැලපෙන්නේ නැහැ. මොකද ගාථාවේ සඳහන් කරලා තියෙන බබලන දේවල් වලට හිරහඳු දෙකයි රජ්ජුරෝයි සම බල සමාතයන් සමාන් රහතන් වහන්සේ ඊට අමතරව තමයි ඒ ඔක්කොගෙම වෙලාවක් තියෙනවා. අනික වෙලාවට බබලන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සදාකාලික බබලනකම උතන ගණ්ඩ වෙන්නේ එහෙමනම් සම්මා සම්බුද්ධ විතරමයි. හතරක්ක වෙන්න විදියක් නැහැ. උතන සුත බුද්ධ කිව්වහම මේ 50ලා තියෙන කවුරුත් වගේ කොතොල් රජුගේ සුත බුද්ධට අහු වෙනවා. රහත් බෝධියට එතකොට ලාකු කාළුදායි හාමුදුරුවෝ හම්බෙනවා. ඒ නිසා ඒ අතන්ට වැඩිය බුදුහාමුදුරුවෝ බබනවයි කියන එකයි මේ ගාථාවේ පෙන්නට ගන්න ඒ අටුවාව වශයෙන් බුදුරු හතර දෙනෙක් ඉන්නවා කියලා මෙතන ගන්න එක මේ අර්ථය එලි කරවන්නේ වෙන අනවශ්‍ය තොරතුරු වගේක් එකතු කරන එක හැබැයි ඒක නිසා මේකදී කියන්න තියෙන්නේ මේ යම් කිසි කෙනෙක්ගේ කෙලෙස් අඩු වෙච්ච ප්‍රමාණය තමයි බබලිල්ල තියෙන්නේ. කෙලෙස් අඩු වෙනවයි කියලා කියන්නේ මේ බුද්ධිලය නැති වෙන්න ඕනේ බබලන්න. මම ආයනේ තියෙනවනම් මම කියන හැඟීම තියෙනවනම් මම මේක මම මාගේ මගේ ආත්මික නැහිම කොතන හරි තියෙනවනම් ඒක අන්ධකාරයක් තමයි ඒක ආලෝකයේ සාමාන්‍ය අභ්‍යවකාශයේ තියෙන ආලෝකයක් මකලා හැවනලක් ඇති කරනවා. ඉතින් රහතන් වහන්සේ රහත් ඵල සමාතට වදිනකොට ශූන්‍යතාවය තමයි ගත කරන්නේ. අනිමිත්ත අපහිත ශූන්‍යත කියන විමුක්ඛේ ඉන්නකොට ඒක මොනවාක්වත් වැදුනට හේවණල්ලක් ඇති කරන්න දෙයක් නැහැ. වදින්න දෙයක් නැහැ. සරුවචනාංශයේ නිතරම සම්මා සම්බුද්ධ ඥානවංශයේ නිතරම කාය කර්ම වචී කර්ම මන කර්ම කිසි වෙලාවක මේ අවුලක් ඇති කරන එකක් නෙවෙයි. ඒක එතන එතනම කිසිම දෙයකට අවුල් ඇති කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා උන්වංශකින් හේවණල්ලක් එන්නේ නැහැ. තියෙන ආලෝකේ හේවම තියෙනවා. මේ ඒක නිසා බලන කෙනාට සරුවචන් වහන්සේ නිසා උන්වහන්සේ තමයි මේ අවුල ඇති කරුවේ කියලා කියන්නේ යක් නෑ. රහතන් වහන්සේ සමර්ථ සමවැදුනට පස්සේ එහෙම කරන්න බෑ. අනිත් ඔක්කොම ලෞකික වස්තු. ඒක නිසා ඇත්තටම අපි බැබලීම සඳහා අමතර දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. පවු නොකර සිටීමයි. නැත්නම් මම මාගේ හැඟීමෙන් තොරව ගත කිරීමයි. තවත් සියුම්ම කියනවනම් කිසිම චේතනාවක් පහළ නොකරගෙන සිටීමයි. චේතනාවෙන් තමයි කර්ම රැස් වෙන්නේ. චේතනාවෙන් තමයි මේ අපි ඉන්න බව ලෝකේ තියෙන මේ සමගතිය විසම කරන්නේ අපේ චේතනාවලින් තමයි. චේතනාව නැතුව ගත කරන ගත කරන්න අපි සංග පව් තියෙන්න පුළුවන්, කර්ම තියෙන්න පුළුවන්. මොක කිසියෙත් මෙවුවා අවුලකට යොමු කරවන්න නැතුව යන්නේ. යෝගාවචරයට තියෙන්නේ හැම වෙලාවෙදී මොනම දෙයකටවත් අරමුණු මත වෙනකොට අරමුණට කඩාපනින්න නැතුව අරමුණු වෙන්නේ මම මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියන චේතනාවල සම්බන්ධ වෙන්නේ නැතුව අරමුණු අරමුණු වශයෙන් බලනකොට ඒ හිත රහත් හිතක් වාගේ. අරමුණ හොඳ එකක් වේවා නරක එකක් වේවා අරමුණ වශයෙන් දැක්ක විතරයි. මකන්න හදන්නෙත් නෑ, වඩන්න හදන්නෙත් නෑ, ඒකට යන්න හදන්නෙත් නෑ, ඒකෙන් යන්න හදන්නෙත් නෑ. ඒක දිහා බලන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඉතින් ඒක නිසා මේ වගේ එකක් විස්තර කරනකොට හොඳට පෙන්නලා දෙන්න පුළුවන්නේ තමන් මෙනෙහි කරන මූල කර්මස්ථානේ මෙනෙහි කරන හැම චිත්තක්ෂණයකම පුදුමාකාර බුදු හිතක් පහළ වෙනවා. ඒ චිත්තක්ෂණේ බුදු හිතක් පහළ වෙනවා. ඉතින් උඟ දෙනකොට ඒක මේ භවනා කරන පුරුදු වෙච්ච එකනට ඕකේ තියෙන වටිනාකම නැති වෙනවා. මේ අරමුණට මුණ දාන්නේ නැති මහා දෙයක් නෙවෙයි ඉතින් ඊගාට මොකද කරන්න කියලා අහන. ඊගාට කරන්න දෙයක් නැහැ මේකේ ඉන්න එකමත් ලොකු දෙයක්. පුළුවන් නම් ඒකේ තව චිත්තක්ෂණයක්, තව විනාඩියක්, තව තප්පරයක් ඉන්න එකයි කරන්න කියලා. ඉතින් අර ලොකු ලොකු දේවල් අල්ලන්න යෑමෙන් කරන්නේ අර දැන් තියෙන මේ Taman මේ වෙලාවේ දකින්න පුළුවන් ආස්වාස් ප්‍රස්වාසයෙන් පිරිසුදු කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මොකද බලාපොරොත්තු වෙන්නේ ධ්‍යාන මේ නැත්නම් මේ මා මේ විපස්සනා ඥාන මාර්ග ඥාන ඵල ඥාන කියලා ඔය බලාපොරොත්තුවම චේතනාවක්. ඒකම වර්තමාන හිත කියලා කියනවා. ඒක ගන්න නැතුවත් බෑ. චේතනාවක් ඇතුවනේ අපි යෝගාවචර වෙලා තියෙන්නේ. <clears throat> නමුත් ඉහළට යනකොට යනකොට යනකොට තේරෙට පටන් අර ගන්නවා. උඹට කරන්න තියෙන දේ කරපන් බලාපොරොත්තු වෙලා තියන්න එපා. කරන්න තියෙන එක හැම වෙලාවෙම මොකද්ද කරන්න තියෙන්නේ? මේ තියෙන තමන් ඉඳගෙන ඉන්න බව දන්න. මේ වෙලාවේ මම කතා කරන බව දන්නවා. අනිකත් අහන බව දන්නවා. ආස්වාසයෙන් ආස්වාසේ බව දන්නවා ප්‍රසවාසයෙන් ප්‍රසවාසේ බව දන්නවනම් එච්චර තමයි අපිට බැබලීමක් ගන්න. ඒක යම් වෙලාවක එවන චිත්තක්ෂර පෙළක් කියොත් අනිවාර්යයෙන්ම හිත බබලන්න යනවා. හිත එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙලා හිත ප්‍රබාසර තත්ත්වයට එනවා. වෙන මොකකින්වත් නෙමෙයි එන්නේ සත්‍ය සමාධිය අඛණ්ඩව ගෙනියනවා. ඒ සඳහා මහා ලොකු සමීකරණ මොනම දෙයක්වත් ඕනේ නැහැ. මේ මූල කර්මත්තාවේ නැවත නැවත වැටෙන්න වැටෙන්න ඒකට මොන දෙන එකයි කරන්නේ. ඒක නොදැනුවත්කම නෙවෙයි තියෙන්නේ. තියෙන්නේ මේ අනාගත පටිකංගන ඉක්මනට මේක කරගන්න. එහෙම නැත්නම් මේ නොලබපු දෙයක් ලබන්න. එහෙම නැත්නම් මේ අහම්බෙන් මට අරවාරි මොවියේ වෙයි මට මාර්ක ලැබෙයි මේක ලැබෙයි කියන අවස්ථාවාදයක් තියෙනවා. මේ ආගමේ මේ ධර්ම කිසිම අවස්ථාවාදයක් නෑ. Taman කරන දේම් පිට මොනම අතිරේක සුවිපදිලක්වත් මේක නෑ. කරන ටික තමයි උත්තර හම්බ වෙන්නේ. ඒකෙත් වැඩි දඟලුවොත් තියෙන එකත් බොර කරගන්න. කරබන සක්මන් කරනකොට සක්මන් කරන බව දන්නවනම් මේ භාවනා කරනකොට ඒ බව දන්නවනම් ඊට වැඩිය දෙයක් නැහැ. ඊට වැඩි මේ අමතර ඉල්ලන්න යෑමෙන් තමයි මේ යෝගාවචර කවට නොගැලපෙන විදිහට අපි මේ බල්ල වලිගය අල්ලන්න කරකිනවා වගේ එක තැන කරකවන්න පටන් ගන්නවා. කෙලින් කරලා දිලා යන්න ගත්තොත් අරමුණ දිගේ යන්නේ. මුන්නම හරි අපේක්ෂාවක් ආපු ගමන් මේක පොඩ්ඩක් හැරෙනවා. කෙලින් යන පාර පොඩ්ඩක් හැරුණාට පස්සේ කරකවල ගෙනලා ආයෙ මෙතෙන් එනකම්ම Taman දන්න කරකොල අතාරින. ඒ නිසා හොඳම එක තමයි අනන්තය දක්වාම අනිත්‍යතාවයේ තියෙන්නේ, නිට්ටිය තියෙන්නේ, දුක තියෙන්නේ, අනාත්මය තියෙන්නේ. ඒකටම ඔළුව දාගෙන යන්න පුළුවන් නම් ඇත්තටම පුළුවන් රහතන් ආතයට විතරයි. රහතන් ආතේ මේ පිළිඳ ඕනම කෙනෙක් ඕකේ මොනවා හරි රසයක් ඉල්ලනවා. මොනවා හරි මදයක් ඉල්ලනවා. මොනවා හරි ඕජාවක් ඉල්ලනවා. ඉල්ලන්න ඉල්ලන්න එක තැන කරකවනවා. ඒ නිසා ඒක තැන කරකවනකොට තමයි හේවණලි හැදෙන්නේ. බාධාවක් වෙන්නේ. ඒ නිසා පිරිහිදුව ඉදිරියට යන වෙලාවේ පබහසර මිදං චිත්තං කියලා දේශනා කරන වෙලාවට හිත ප්‍රබහසරමයි. ඒක මේ ආගන්තුක උපක්ලේශ වලින් තමයි අවුල් වෙන්නේ. ආගන්තුක උපක්ලේශ කියන්නේ මේ චේතනාව. මට අසවලා වෙන්න ඕනේ මට අර දේ ලබන්න ඕනේ මට මෙහෙම මෙහෙම යනකොට මට මෙහෙම මෙහෙම හම්බ වෙයි කිය මේ අවස්ථාවාදියක් තියෙනවා. ඒ කියන්නේ කුට්ටි කඩා ගන්න අදහසක් තියෙනවා. ඒක ඉතින් බොහොම හරි විපස්සනාදී බොහොම හරි විපස්සනාදී ඒකමයි ඇත්තටම ප්‍රධාන අරමුණ වෙන්නේ කොච්චර තමන් වැඩ කළත් ආපසු නැවත බලාපොරොත්තුක් නැහැ. ඒක නිසා මේ බුදු වෙන්න ඕනේ නම් එකක් මතක තියාගන්න ඕනේ තමන් තමන් කියන මමයේ කියන මාගේ කියන හැඟී කොයි වෙලාවක කොයි ආකාරයකට නැතිනොද අන්නේ ආකාරය දැනගෙන එහිම යෙදී ගත කිරීම තමයි කරන්නේ. එහෙම නොවුනොත් වෙන්නේ ඉල්ලන දේ හම්බ වෙයි. හැබැයි හම්බ වෙන්නේ බුද්ධ ඒ බුද්ධත්වයට වැඩිය පහත් උච්ච දෙයක් තමයි. ඒක හම්බුනාට පස්සේ හිතේ මෙච්චර මේ ගී ගිය අතහැරලා ආවිල වෙලා මේ ගෝවා ගෙඩියක් ගන්නද මෙච්චර දැඟලුවේ. මේ වැල ගෙඩියක් ගන්නද මෙච්චර දැඟලුවේ කියලා හම්බ වෙන එක නම් හම්බ වෙනවා ෂුවර් ඉල්ලන දේ හම්බ වෙනවා. සංඝයාය ඉල්ලුවොත් ඕනම දෙයක් හම්බ වෙනවා. ඒකම තමයි උන්දර දෙන දඬුවම. මුන්නවකත් ඉල්ල නැතුව නිවන් ලබන්න ගියොත් ටිකක් පමයි. හැබැයි යන්න පුළුවන්. වෙන ඕන තටමලා ඕන දෙයක් කරන අර්බුද කරන ව්‍යාපාර කරන රණ්ඩු කරලා හම්බු වෙයි. හම්බුනාට පස්සේ හිතේ අනේ මේකටද මෙච්චර මේ අභිනිෂ්ක්‍මණයක් කරලා ආවේ ඔන්න හම්බෙච්ච ගැලගෙඩිය. උවිත වැඩි දේවල් හම්බ වෙනවා. කරවන් නිකන් හිටියනවා. ඉතින් මේක අර ඉල්ලගෙන හැමයක් මේකේ තියෙන්නේ. ඒකට හේතුව මොකද? මේ තාම මනින්නේ අපේ ජීවිත අපි මේ මේ ලාභ සත්කාරට සම්බන්ධ කරලා. සම්මාන සිලෝක වලට සම්බන්ධ කරලා මිනිසුන්ගේ ජනප්‍රියතාවට සම්බන්ධ කරලා ඒකෙදි ඉතින් එකම දඬුවම තමයි ඒක ලැබීම තමයි. ඒකම දෙන එක තමයි මාර්යා කරන දඬුවම. දුන්න ගමන් ඉවරයි. දුන්න ගමන් මේ මනසගේ ආත්ම විශ්වාසයත් ඉවරයි. ඒක මනුස්සයාට අර මේ ඒවත් ඉන්න බක්කම කියලා මනුස්සෝ කියමස් කරන සුන්දරාට දුන්නකොස බෑප් සුඹට උස්ස ගන්න කියලා ඕකමයි නිතරම කියන්නේ. ඉල්ලන දේ හම්බ වෙන බෑ උස්ස ගන්න හම්බ වෙන එක. ඌ ඒක තමයි යටලා නැිනව. මොනවාකට ඉල්ලන්නේ නැතුව ඉන්නවනම් ඒ රහත් වාගේ තමයි. මොනවාවත් නැහැ. තියෙන මොනවාද හැම හොඳයි. කවුරු හරි බැන්නනේ ආ හොඳයි. කව ස්තුති කරනවා හොඳයි එච්චරයි. උඹලට ඕන දෙයක් උඹලා කරගනිලා අපි ළඟ නැහැ කී සම්බන්ධයක් කියලා අපි ළඟ නෙමෙයි මම ළඟ නැහැ මේ චිත්තක්ෂණේ නැහැ කියලා බේරගෙන යන්න ගියාම අන්න හිතා ගන්න පුළුවන් සම්මා සම්බුද්ධ හිත කියන්නේ මෙන්න මේකට රහත්ිත කියලා කියන්නේ මේකට ඒක බුද්ධි විඳින මිනිහා නැති වෙන්න ඕන. බුද්ධි විඳින මිනිහා හිටියොත් නෙමෙයි තමයි මට මේ දේ මේ වෙලාවට ඕනයි කියලා ප්‍රශ්න තියෙන්නේ. කරන්නේ එන දේ කරලා දෙන හැබැයි කාගවත් අවශ්‍යතාවයක් තමන් මේ හදාගත්තර වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයක් නොවිය යුතුයි කියලා හිතන්නත් එපා. එයාට ඕන නම් ඒක දෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මමත් මේ කරන්නේ උඹත් මොකොත් ඉල්ලන්න එපයි කියලා කාටවත් කියන්න යන්න එපා. එතකොට ඒක සම්පූර්ණ අවුලක් වෙනවා. අධිරාජ්‍යවාදී පාලනයක් කරනවා. උඹට ඕනනේ ලොකු තන තියෙන කාලේ කියන්නේ ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක් අඬවන්න එපා කට්ටිය. පීපන්. සමහරු ඉල්ලිච්චා ඉල්ලා නොදිච්චාම තඬනවලු. ඒක දෙවෙනි ඇඬිල්ල කිව්වා. ඉල්ලීමම ඇඬිල්ලක්. නිසා අඬවන්න එපා කවුරක්වත්. පුළුවන්කමක් තියෙනවා වහාම ඒක දීලා ඊව ගන්න. මේකට ප්‍රශ්නයක් වෙන විදිහට ලබන මනුස්සයා අමාරු වැටෙනවා නේද කියලා. අපි දීලා දානකොට මොකද කරන්නේ ඉතින් ඒක ඊළඟට කන දෙයක් ඉතින් ඒක එයාගේ account එකට යන්නේ. හොඳටම අහන්න මේ මේ මේක දීලානේ. හොඳටම ෂුවර් ඒකම ඕ. මම මේ සැකේ දිර ගන්න ඒකම දුන්නා. තුන් සැරයක් විතර ගිවිසගෙන දින එකයි තියෙන්නේ. එච්චරයි කරන්නේ. වෙන්න ක්‍රමයක් නම් මේකේ නෑ. අහවලා සන්තෝෂ කරන්න පුළුවන් කියලා එක මිනිහෙක්වත් දෙවන්නේක් ඉන්නවා කියලා හිතුවොත් එයා ඉතින් ගොඩ එන මිනිහෙක් නේ. මොන්නම ගැනද තමන් අසන්තෝෂ වෙන්න බෑ මේ ලෝකේ. එකම දෙය තියෙන්නේ ලද දෙයින් සතුට වීම කියන එක විතරයි. ඕක උගන්වන්න ගියොත් ඊට වැඩි අමාරු පාඩමක් වෙන්නේ ලෝකෙම නැහැ. ඕන කෙනෙක් ඇවිල්ලා වැඳලා කිය අනේ ස්වාමීන් වහන්සේ අපි අරද්ද වැරද්දක් අනුකරක් තියෙනවා කියන්නේ කියලා. කියලා බලන්න දෙල්ලම නයාම තමයි. අය දෙකක් නෑ ගහනවා එල්ල වෙලව ගහනවා. නොකියන තාක්කල් වැරදි අනේ ස්වාමීන් වහන්සේ ඔහොම කරන්න එපා අපිට කියලා දෙන්න අනේ ස්වාමීන් වහන්සේ කියලා නිතර විට වැරදෙනවා නික්කමට හරි යල්පනේ සුදර වැරද්දක් පෙන්වන්න මොනවා කරන්නේ ජම්මාන්තර වෛරය ඉතින් ආරාධනා තියන කරවන යන්න ගන්න එකයි තියෙන්නේ හරි අමාරුයි මේ ලද දෙයින් සතුටු වීම කියන එක ගත්ත මිනිස්සයා එකෙන් යැපෙන මිනිස්සයත් ලෝකෙට පේන්නේ බොහොම මේ කට්ටක් වගේ කංගල කන්දස් කිරියාවක් වගේ කරච්චලයක් වගේ. නිසා ලද්දෙන් සතුට වෙනකොට සතුට වෙනම චේතනාවක් නැහැ. මේක ලැබෙන්න ඕනේ මේක වැඩියෙන් ඕනේ අඩුවෙන් ඕනේ නැහැ. චේතනාවක් නැතිනොට කෙලෙසෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම නැත්නම් කෙලෙස් නැහැ. කෙලෙස් නැත්නම් විපාක නැහැ. ඒ නිසා අරමුණක් බුදුහාමුදුරුවෝ දීලා තියෙන වෙන මොනවාකටවත් නෙවෙයි. කර්ම රැස් නොකර චේතනා රැස් නොකර එතෙන් වෙලා ඉන්න. ඉතින් අපිට අරමුණ ආවට පස්සේ මදි. අපි අහන ඊගාට මොකද කරන්න ඕනේ? අරමුණු තුනී වෙන දැන් මොකද කරන්නේ? ගොරෝසු වුණා දැන් මොකද කරන්නේ? කොයි මල දාන අරමුණු පේනවනේ. ඒ අරමුණේ 11 ආකාරනේ මොකක් හරි ආකාරයක් පේනවනා. දෙයට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න. ඇත්තටම බලනකොට ඒකට බාධා කරන්න පුළුවන් මිනිස්සු ලෝකේ නැහැ. අරමුණකට ඉද දාන්න පුළුවන් ශක්තිය බාධා කරන්න පුළුවන් දෙවියෙක් බ්‍රහ්මෙක් කිසිම කෙනෙක් නැහැ. ඒක අපිට නිතරම ගණ්ඩක් පුළුවන්. මොකට අපි නිතරම ඉන්නේ පශ්චාත්තාප. තාම මේ වැඩේ හරි ගිහිල්ලා නැහැ කියලා. මොකද මේ අරමුණට අර රිලව කණ්ණාඩි අල්ලන්නේ මෙහෙම අල්ලන්නේ. එච්චර තමයි අපි නිතරම කරන්නේ. මූණ බලනකොට පේනවා. ඉතින් අපි අර කණ්ණාඩිය නෙවෙයි අල්ලන්නේ. එහා පැත්තෙන් අල්ලන්නේ. ඒ හරි ලස්සනයි නේද? අබ්බ කණ්ණාඩියෙන් බලලා අල්ලනකොට එච්චර යෝගාවචර හැම වෙලාවෙම මේ අරමුණ දිහා බලාගෙන මේක එපා වෙන මොකද්ද විල්ලනවා. අල්ලන අල්ලන පාට හිස් තමයි ඇයිද? බුදුහාමක ඕක තමයි ශූන්‍යතාවය කියන්නේ. අල්ලන එකම තමයි. ඉතින් මේක අල්ලෙලි ඉවරයක් වෙන්නේ නැහැ. රිලවම තමයි. ඉතින් හැම වෙලාවෙම අහනවා කමටහන් සුද්ධ කරන්න ගියම හරි එතෙන්ට නම් ගියා. දැන් ඊගාට මොකද කරන්නේ? ලැබිච්ච එකේ හිටපන් කියලා කිව්වොත් එහෙම වෙන ගුරුරෙක් ගාවට යනවා. ඒ ගුරුරයා කිසිම ප්‍රගතියක් නැහැ එයා ගාව. එක තැනමයි තියෙන්නේ මොනවාක්වත් අත්තරහු වෙන දෙයක් දෙන්නේ නැහැ කියලා. හරි ලස්සනයි ඔතෙන් හරි ගියා. ඔතෙන් යනකම් බොහොම අමාරුයි. නීවරණ ධර්මදේ හරි අමාරුයි. ඒ කියන්නේ ඒකට රාගාදී අරමුණ ඇවිල්ලා අරමුණ වටනවනේ. අරමුණ හම්බුනාට පස්සේ ඉතින් කියනවා දිවා රාත්‍රී දෙකේ පුළුවන් තරම් සක්මන් කරනවා සක්මනේ කනකොට කනවා ඉන්නකොට ඉන්නවා කියලා බලන්න. සතා මුල කර්මතන පිම්බීම ඇකිලිම මේ එහෙම නැත්නම් මේ ආනපානේ බලනවනේ ඒක සක්විති රජකමටත් එහා කවදාකවත් බලන්න ඇතිවීමක් කරනද කියලා මේ කරලා තින්නේ දුවන ආසයකට අලපුල් ගෙඩියක් තියාගත්තා වගේ ලොකු දෙයක් කරන්න බැරි දෙයක් නමුත් ඒක දැක්කට පස්සේ ඊගාවට හිතන්නේ ඊගාට මොකද කරන්නේ ඊගායක මොකද්ද කියලා ඉතින් අහගෙන අහගෙන යනවා අර කන්නාඩි දිහා බලලා ඊළඟ අල්ලන්න හදන ඇල්ලිල්ලම ඌ අල්ලන්න හදන්නේ ඌම කියලා ඌට තේරුමකුත් නැහැ ඌ අර ඇහැයි කණ්ණාඩියයි අතර තියෙන දුර වගේ දුරකින් එහායින් අල්ලනවා. ඌට ඒක ඥානෙ තියෙනවා. මේ තාම දුරකින් එහානේ රූපේ පේන්නේ. එතන තමයි අල්ලන්නේ. මේක හෙල්ලෙන්නෙත් නෑ. ඉතින් අරකට ගොරව ගොර රණ්ඩු කර කර යෝගාවචරය වැඩිත් වෙනවා. ඉතින් යම් කිසි දවසක ඔය ප්‍රයත්න අතහැරලා බැලුවට පස්සේ පේනවා නම් ඔය පේන්නේ කැත වුණත් උඹේ මූණමයි කියලා. අය අල්ලන්න දෙයක් නැත නෑ. ඉතින් ඕක මේ ඡාය පිළිබිඹුනේ එතන තියෙන්නේ. අල්ලනවා මෙතන අල්ලන්න ඕනේ. මෙතන අල්ලන්න ගියොත් කන්නඩි පේන්නේ නැහැ මොකක්වත්. ඒ සර්වඥාන්තගේ එහෙම මේ පිළිබිබුවට රැවටිල්ලක් නැහැ. උන්වහන්සේ දන්න මේ කණ්ණාඩිය කරන්නේ පිළිබිබු කරන්නේ කොහේ පේන්නේ මගේ හිතම තමයි. මම පිළිබිබු මාන්ත කරව පිළිබිබුවක් තියෙන ඕක අල්ලලා වැඩක් නැහැ. ඕකේ ඉඳගෙන තමයි මේ ගමන යන්නේ කියලා දන්නේ. රහතන් වහන්සේට ඒකට යන්න පුළුවන් නේ ඵල සමාපත්තියදී විතරයි. අනික් වෙලාවට උන්වහන්සේ සාමාන්‍ය ලෝකයේ තියෙන සම්මුති වලට අහු වෙනවා. සෑහෙන දුරට. ඵල සමාපත්තියකින් මොනවක් කරන්න බෑ, හොල්ලන්න පෙරලන්න බෑ, ඉන්න තැන ඉන්න එකයි තියෙන්නේ. යෝගාවචරයත් අරමුණේ ඉන්න වෙලාවට ඔතන තමයි ඉන්නේ. බුදු හිතේමයි, ඵල සමවතේමයි, රහත්ී තමයි. ඉන්න වෙලාව දෙන්නේ ඉන්න බෑ. හරි පාළුයි, හරි ඒකාකාරයි. ඊගාට මොකද කරන්න කියන ප්‍රශ්නේ එනවා. ඉතින් මේ මේ අමතර අභ්‍යාසයක් උතන් තියෙන. අමතර අභ්‍යාසය මනස හිත හදලා තියෙන්නේ ප්‍රගතිශීලී වෙන්න. මොනවා හරි කරන වැඩේ මල්ලට මොනවා හරි ලැබෙන්න ඕනේ. පර්ස් එකට මොනවා හරි වැටෙන්න ඕනේ. වැටුනේ නැත්තම් බෑ. ඉතින් මෙතෙන් ගියාම මොනවාක්වත් නැතිකම තමයි මේ ශූන්‍යතාවය තමයි අගය කරන්න වෙන්නේ. අරමුණේ ඉන්න පුළුවන් කම. ඒක අමාරු ගන්න. ඉතින් ඩිස්කනෙක්ට් කරන්න බෑ. එන්නේ සරි YouTube මැසේජ් එක දීලා වල තියෙන ප්‍රශ්නයක් අහන්න දෙන්නේ කැවිලා ඉන්න මේ වෙලාවේ. ඔය ඉතලා කියුන්නේ නැහැ මම එක. අද ඉතකට ලයින් එකේ. හොඳයි කෙසේ නමුත් අපිට අපේ සභාවේ මත වෙන ප්‍රශ්න තියෙනවා සාකච්ඡාවට ඉදිරියට යන්න පුළුවන්. පචේ බුදු. පචේ බුදු ජානනාන්දලා. ඒක දැන් මහායාන බුද්ධ ධර්මෙම හතර දිනක් පිළිගන්නේ එක්කරයි පිළිගන්නේ සම්මා සම්බුද්ධ විතරයි. අනිත ඔක්කොම මේක තඳා යන අතරමැද මාර්ග. එනිසා යැත්තු බුදු වෙන්නම කටයුතු කරන්නේ. තේරවාද බුද්ධ ආගම සාම පචේ ශ්‍රාවක බෝධි, පච්චේක බුද්ධ, සම්මා සම්බෝධි කියන තුනම පිළිගන්නවා. තුනෙම නිවන් දකිනවා කියලා. මහායාන කට්ටිය කියන්නේ මොකදසෝ රහත් උනාට පස්සේ තමයි වැඩ පටන් අරගන්නේ. ඊට පස්සේ තමයි බුදු වෙන වැඩේ කරන්නේ. ඒ නිසා රහත් වීම කියලා කියන්නේ ඒකේ අතරමැද අවස්ථාව. ඉතින් යාට වැඩ ගොඩාක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් කියන විදිහට කියන්නේ මේ මේ බෝධිචර්යාව. නැත්නම් බෝධිචිත්තය ඇති කරගන්නේ රහත් උනාට පස්සේ ඊට පස්සේ යාට කිසියම් තමා පිළිබඳ හැඟීමකින් තුරෝ පූර්ණ පරහිත කාමයට වැඩ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ කරන වැඩ තමයි සුද්ධටම තියෙන්නේ ආය කිසිසේත්ම ලාභය සත්කාරයක් බලාගන්න නෙවෙයි තමන්ගේ වැඩ ඉවරයි. හැබැයි අත්ත නෑර වැඩ. ඉඳන්ට වැඩියේ පුදුමාකාර අත නෑර වැඩ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා තමන් අනුන්ගේ මැනුම් වලට හිත පීඩා කරගන්න නැතුව මහන්සි වුණාට වෙහෙස නොදැන තත්ත්වෙට හිත හදා ගන්න රහත් වෙන්න ඕනේ. රහත්ලේ වෙලා අනෙක් මේ තනකොලයක් පවා රහත් කරන අදහසින්. වැඩිචී මේ තනකොළ පත්‍රයක් පවා මම රහත් වෙනකන් මේ බුදු වෙනකන් මම බුදු වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ බෝධි සම්භාර පුරනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වැඩ නිකන් මේ කොහොම හරීම මේ දිව්‍යමය වැඩ. මනුස්ස වැඩ නෙවෙයි කිසිම ලාභයක් බලාපොරොත්තු නෙවෙයි. බණිනක බණ බැනුම් අහනවනම් සේවයක් වෙලා බැනුම් අහන ඒකටමයි යෙදෙන්නේ. බැනුම් ඇහැ එකම පාරමිතාපොරොත්තු. දුක් කරදර පීඩා ගන්න තියෙනවා නම් හොඳ දෙයකට අසීමිතව දුක් ගන්නවා. ඒ වගේම සම්බන්ධකමක් නැතිම කෙනෙක් වහන කියලා උදව් කරනවා. මොකටද වද දෙන කරදර කරන කෙනා බලලා උදව් කරනවා. ඒ නිසා හරි අමතර දේවල් වෙන්න පටන් අර ගන්නවා මේ බෝධි මේ ඒකට කියන්නේ බෝධිචිත්තයට සමාදන් වෙනවා ඒගොල්ලෝ. මම මෙතන බෝධිචිත්තය වඩන්නේ මගේ සීල සමාධි ප්‍රඥා සඳහා නෙවෙයි බහුජන හිතාය බහුජන සුඛාය කියලා. ඉතින් ඒගොල්ලෝ මේ වටන්න බෑ. වැටුනොත් පරාදයි. නිසා අමාරුම වැඩ જાති කරනවා තමන්ගේ වැඩ ඉවරයි ඇති කරගත්තට පස්සේ කියලා තීක්ෂා හරි මහා කරුණාවට තමයි ඊට පස්සේ තැනේ. ඉතින් හරි විසිතුයි වැඩ. ලියමන් එහෙම හරීම සාහිත්‍ය සම්පන්නයි. මොකද කිසිසේත්ම තමන්ට ලාභයක් බලාපොරොත්තු නෙවෙයි හිතා ගන්න බැරි වැඩ කරන්නේ. තේරවාදී එහෙම කරන්නේ. තේරවාදී කියනවා රහත් තුනත් මේ ඉතින් එහාට ආය කළ යුත්තක් නැත කියලා. මේ පසේබුදු සම්මා සම්බුදු ඊට ඉහළ තත්ත්වුණ සංසාරයෙන් ගැලවීම අතින් දෙන්නත් තුන් දෙනාම සමානයි. ඉතිහාසය ගැන බුද්ධ චරිතය කියලා හඳුන්වනවා බුදුන් වහන්සේ මේ රාත්‍රිලා මේ බුද්ධ ධර්ම කියලා දෙයක් නැහැ ඉවන කියන බුද්ධ චරිතය කියන්නේ නැහැ ඒ කියන්නේ රහත් වීමත් එක්කම සම්මා සම්බුද්ධත්වයේ බුදුසෙන්න්සේ සෝවාන් සකදාගාමී අනාගාමී පිළිවෙලට ගියත් නැහෙනි කෙලින්ම පෘථග්ජන ඉඳලා කෙලින්ම සම්මා සම්බුද්ධ නමුත් ඒක අපි පිළිගන්නවා දැනට රහත් වීම සඳහා පාරමිතා පුරලා විපස්සනා ඥාන පුරලා සෝවාන් වෙලා සකදාගාමී වෙලා අනාගාමී වෙලා අරියත් වෙනවා කියලා ඉතින් දිග වැටක් අපේ ළඟ තියෙනවනේ. ඉතින් මහායාන දර්ශනය බලනකොට එච්චර මං ඒකේ එච්චරම මං විසරදකමක් මට නැහැ. ඒගොල්ලෝ කියන්නේ රහත් වෙනවා කියන එක තනි ආත්මార్థකාමී වෙලා ඒකේ නතර කරන්න එපා. ඊට පස්සේ බුද්ධ වීම සඳහා ඊට පස්සේ තමයි බෝධි චිත්තේ වඩ아가න ඊට පස්සේ සම්පූර්ණ සුද්ධම බාහිර අනුන්ට උදේසේවයක් නැති ඒක කරන්නේ. ඒක කරන්නේ කොහොමද? මේ තනකොළ ගහක තියෙන තනකොළේ තනපත්තිරවත් බුදු වෙන්න කරන්නේ. බල්ලත් බුදු වෙන්න ඕන, නරියත් බුදු වෙන්න, හිලවත් බුදු වෙන්න. නිසා කාටවත් තරහ වෙන්න මොනවත් නැහැ. ඒගොල්ලෝ තියෙන කෙලෙස් නිසා මයිලක තියෙන්න ඕන හිතක් කිසිසේත් මේකෙන් කිපෙන්න බෑ. ඒත් නිවන් දකින්නකම් මම කුමක් කළ යුතුද? ඇක්සිස් මස්ලේ දන් දෙනවා නම් දන් දෙනවා කියලා. ගියාම ඒක මේ సౌందర్යාත්මක පැත්තෙන් හෝ කරුණා පැත්තෙන් බැලුවොත් සාමාන්‍ය මේ මනුස්ස ලෝකේ හිතකට හිතා ගන්න බෑ. කොහොමද ඒ දේ කෙරෙන්නේ කියලා නිකන්. මවක් Tamange දරුවා වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කරනවා ඊට වඩා ගොඩක් වෙනස් මේක. කිසිම මව දරුවා Tamange ලේමස් වලටනේ. කිසිම සම්බන්ධයක් නැති ඕනම කෙනෙක් ආවොත් ඒ මනුස්සයා ගොඩ ගනින්න තමයි මගේ එකම පරම යුතුයකම කියලා බහින වැඩේ. නැස්තර පස්සේ අහවල් කියලා ප්‍රමාණයක් කරන්නේ. ඒ වගේ මේ පුදුලගේ යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් තරම් නන්නාඳුන කෙනෙක් Tamanට කරදර කරන කෙනෙක් හිරියර කරන කෙනෙක්මයි තෝරගන්නේ. තෝරන්නේ අසීමිත උදව්වනේ. දැන් පින් කරනවා කිව්වහම නිකන් මේ නිතරගෙන් ජයගෙන තියෙන්නේ. පින් කරන්න ඉස්සලාම හිත දිනලා ඉවරයි. පින් කරන්න ඕනේ නැහැ. පින් කරන්නේ මේ හිත උත්සාහ කරන විතරයි. හැම වෙලාවෙම බලන්නේ ඉන්නේ. මුදකේ නඩ නරක නඩ දෙලකේ නඩ නුදකට සමානව කටයුතු කරලා. ඒකට බෝධිචිත්තය කියලා කියනවා. බෝධිචර්යාවේ බෝසත්ත්ව අවතාරය තමයි ඒකට ලියලා තියෙන හොඳම පොත. ඒකදී මේ කියලා තියෙනවා ලෝකේ යම් කිසි කෙනෙක් යම් කිසිනක දේවල් පිරිසුදු කිරීමේදී කුණු රෙඩි කුණු රොඩු දූවිලි අස් කරනවා ඒ සේර මගේ ඔලුව පිට වැටේවා. යම් කිසි කෙනෙක් කොතන හරි නොදකින් කියලා කෙලකට ගහනවනම් මගේ ඔලුවට වැටේවා. ලෝකේ අන්තිම නිග්‍රහ බැනිල්ලක් කරන එක මට වේවා. එහෙම නැත්නම් මම සුදුසු නෑ බෝධිචිත්තේ වඩන්නේ කියලා. කිසි කෙනෙකුට පාර අහනකොට මේ ඇඟිලි දික් කරලා පෙන්වන්න එපයි කියලා තියෙනවා. මුළු අතම දික් කරලා පෙන්වන්නයි කියලා. ඒ පුද්ගලයා තමයි උඹට පින් කර ගන්න තියෙන අවස්ථාව. උඹ දන්නවා එයා දන්නේ නැහැ කියලා ඇඟිලි දික් කරපුවාම එයා නිකන් පහත්තර සැලකීමක් වෙනවා. තමන්ගේ විධායක ශක්තිය පේන්නේ. මුළු අතම දික් කරලා බොහොම ගෞරවයෙන් සැලකන්න කියන මනසට මට මේ බෝධිචිත්තේ දිනු කරගන්න අවස්ථාවක් ලබා දුන්නා මෙන්න පාර. මොනවා කරන්නයි කියවනකොට අපි මේ අපි මේ සාමාන්‍ය කරන වැඩ බුදු හිතෙන් බලලා කියන්නේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට සම්පූර්ණ ගෞරවාන්විත කටයුතු කරන්න. එහෙම නොකරොත් උඹට ඔතෙන්ට යන්න වෙනවා. ඔය ඊගාවනසේ උඹට සම්බන්ධ වෙන අනෙක් මනුස්සයෙක්ගේ දැනට ගිහිලා ආයෙ එන්න වෙන්නේ. ඉතින් ඒක නොවෙන්න නම් දැන් බේරියා. ඒ මනුස්සයෙක් එක පුළුවන් තරම් ආයෙ කර්ම රැස් නොවෙන තාට උතුම්ම බෝධිචිත්තෙන් කටයුතු කරන්න කියලා ඒ බෝධිචිත්‍යතාවය නවීන පරිච්ඡේදයේම කියවනකොට හිතා ගන්න බෑ. අපි අපි මේ කියන මේ අම්මා නිසා තාත්තා නිසා කරන උදව් තුච්චයි නිහිනයි ගණ්ඩම දෙයක් නෑ. ඒ කියන්නේ ඒ තරම්ම අපි අපිට ආසාව තියෙනවා. අපිට උන කරලා තියෙන්නේ නන්නා දුන්න කෙනෙක් අල්ලගෙන උදව් කරන එකයි. අපි මේ සුළු දව කරනවා කියවා මේක මොකද්ද මොකා? ඕක මොකද්ද ගන්න දෙන්නේ? අන්තරුම් කමක් තියෙනවනම් කිට්ටු කරගන්න අරගන්න. කිට්ටු කෙරුවා නම් වෙන්නේ අර සක්කාය දිට්ඨියම වැඩේ. අනිත් එක මල වාතේ. මේ කිට්ටුවන්තයකට ළඟට ආපම අල්ලිම මේ බෙල්ලට කොක්ක දැම්මා. මේ දන්නා දුන්න කෙනෙක් ආපම උදව් කරුවා ඉවරයි. බැලුවත් ප්‍රශ්න නෑ ඌ අහින්නේ. ස්තුති කර ප්‍රශ්නයක් නැහැ. ඉතින් පුළුවන් තරම් අර ඈතින් අල්ලලා අල්ලලා ගන්න එක ලේසි. ළඟ ඇත්තොත් ඒ කටයුතු කරන ගත්තොත් නම් කොච්චරකට ඉවරෙකොත් නැහැ නෑදෑය කියන જાතියත් ඒක. නෑ බෑ දෙක විතර හේතු වෙන්නේ. බෝධචර්යාවතරේ සම්පූර්ණ මානව මානව විතරක් නෙවෙයි. ධනපත්තිරුවත් නිවන් දකින්න. හිතා ගන්න බෑ අපිට වෙන්නේ තියෙන නිකන් පිස්සුවක් වගේ කියලා. තද යන්නේ ඒක තමයි. මම හැබැයි මම මේ අගේ කරලා නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි අගේ කරන්නේ අපේ ක්‍රමේ අපි වගේ කරනකොට අරකින් ආදර්ශයක් ගන්න පුළුවන් අපි මේ කරගන්න පුංචි මේ චිත්ත පීඩා මේ නුරුස්නා ගදී කොච්චර කැතද අපේ යෝග අපේ යෝගාවතරකමට අපිට කොයිද අයිතියක් තියෙන්නේ යමකට අකමැති වෙන්නේ අපිට කොහොමද අයිතියක් තියෙන්නේ ඉදිරිපත් වෙන එකට විරුද්ධ වෙන්නේ අර චිත්තය දන්නවනේ නමුත් අපිට තාමාර තියෙන ඒ ගතිය නිසා අපේ හිමනලක් ඇති වෙනවා මම කායිදිත්‍යක් ඇති වෙනවා එතකොට අපේ ප්‍රභාව බුද්ධ ප්‍රභාවට තමයි රහත් අනන්තික ප්‍රවාහයට සම්බන්ධ කරන්න බෑ. ඒකට අන්ධකාරයක් වෙන්නේ හේතුව මොකද අපි ඒක කන වෙච්ච ගමන් මේ ආලෝකය හැවෙනලක් එකති කරනවා. විසිලා ගියොත් ආලෝකය ඇතුලෙන් ගමන් කරනවා. ඒකට අපෙන් බාධාවක් වෙන්නේ. ඒක ඝන ඝන සංඥාවට ආපු ගමන් මේ ආලෝක ප්‍රභාවයේ බාධා වෙනවා. ඒකට අපි අන යන තන අපි හැවෙනල පිටිපස්සේ යනවා. මොනවාක්වත් නැතුව ඒ පැමිණිච්ච දේ මේ හුලඟක් කැලයක් අස්සෙකට යනකොට වගේ මේවා කිතුරු නොකර යනවනම් ඒකෙන් ආයේ අසු ප්‍රතිඵල නැහැ. ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැහැ, සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. ඒක අමාරු කරන්නේ. ඒක එන්නෙම සක්කාය දිට්ඨිය නිසා. ඒ මොකද? කියලා දුන්නේ ආයෙ කියලා දෙන්න කියන්නේ. හිටියේ නැහැ. ආයෙනම් බනපතියා. අපි කියමු හිටපු කෙනෙක් කියමු පොඩ්ඩක් කියන්නේ කියලා ඒක අනුපාත දිනන මතක් වෙනවා. අධ්‍යාත්මයෙන් නේ පොඩක් බලන්නේ. සානස්. එහෙනම් ගල. ඊයබයි මේ ඩිස්කනෙක්ට් කරලා තියෙන මෙතන මතකද? ආයෙත් හරි. ආ. Gracias. මේක අරන් ඇවිල්ලා නෑ. මම කියන්නේ කාටද නෑ එහෙ එහෙන් අප්සෙට් එකක් කරන්නේ මොකද ඒතර කට්ටිය එකතු වෙලා රැස්ති කරගෙන ඉන්නේ. අපි දැන් ආ රින් කරන්නේ මොකද දැන් ඉතින් පැය භාගයක් විතර ගියානේ. උත්සාහ කෙරුවොත් හරියයි. මේ මොකක්ද නැහැ කන. කඩකප්පල් කාරි වැඩක් වගේ. කවුරු හරි බණ අහපු කෙනෙක් කියන බණ සන්තුෂ්ඨිතාවය පිළිබඳ ඇහිච්ච ටිකක් ඒකට මට අඩු අඩු වාටි කියලා දෙතයි. ඉතින් හිතේ නැත්නම් මොකද? ගමේ ගිය සන්තුලිතාවය තියෙනවනේ. බණාවක නැති සන්තුලිතාවය වෙනවා ගමේ ගිය සන්තුලිතාවය තියෙනවා. ඈ? එන යන්නේ මොකටද? කිය කිය. ඒ නූල් ඉදිකට තමයි ගේන්න වෙන්නේ මහන්න. එහෙම මහනකමක් තමයි දෙන්නේ. ඔය දැන් සම්බන්ධ වෙච්ච කෙනෙක් කැමති කෙනෙක් කියන්න බෑනේ මොකද්ද මේ සන්තුෂ්ඨිතාවය කියන එක පිළිබඳව අදහසක් එතකොට ඒක මාත්‍ර පවක් කරගන්න පුළුවන්. සන්තුට්ඨෝ හෝති. සන්තුෂ්ඨතාවේ බණ කොහෙද මේ ඔය කඳු පොඩදිත් කිව්වා. අපිච්චතා සන්තුට්ඨිතා විවේකතා. ඔක තියන්නකො ටෙලිෆෝන් එක තියලා තියන්න නිකන් බලන්න. එනවනම් රින් කරන රින් කරන. කර්මයක් උනේ. මොකද ඔක සාමාන්‍යයෙන් පැය ගාණක් දුවනවා මේ ඔය පැත්තේ බැටරි දෙකක් තියෙනවා චාර්ජ් වෙලා. ඊයේ ඉඳලා කවුරුහරි ඔක් කරලා දෙවිල තියෙනවා. මම මම උදේ එනකොට චාර්ජ් වෙන කතාව තිබුණේ. ඊට පස්සේ කරන්ට් එක බහලා ගිහිල්ලා තියෙනවා. ඉවර වෙලා දැන් ඉතින් ආයෙ චාර්ජ් වෙලා ඉන්න ඕනේ. ඒකට අර සන්තුෂ්ඨිතා ඉවර කරන්න CD එක හරි බණ පටියක් හරි හදලා දෙන්න අහම් සම්පූර්ණයි. ඒක තියෙනවා පැයක විතර බලන්න. ලද දෙයින් සතුටු වීම තමයි. සන්තුට්ඨෝ හෝති iter iter චීවරේනේ තෙසියර චීවර සන්තුට්ඨියාච වන්නවානි. ලදයම් සිවුරකින් සතුටු වෙනවා ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරනවා. ලදයම් පින්නපාතකින් සතුටු වෙනවා සන්තුට්ඨෝති iter iter පින්නපාතේ. iter iter පින්නපාත සන්තුට්ඨියාච වන්නවානි. සන්තුට්ඨෝති iter iter සේනාසනේනේ. ඊට පස්සේ භාවනා රාමතාය භාවනා රතිය. ඒ තුන නැත්නම් කවදාකවත් භාවනා පිළිඳ රතියක් එන්නේ නැහැ කියලා කියනවා. අද යම් දෙයකින් චීවර පිණ්ඩපාත සේනාසන පිණ්ඩපාත කියනකොට ඔය බේස් පුතිමුත්තු බේසක්දත් වැටෙනවා. ඒ තුනේ සතුටු වෙන්නේ නැති කෙනාට නිතරම අරතියම තමයි එන්නේ. අරති කියන්නේ භාවනා කරලා වැඩක් නැහැ මේ හොඳ පිණ්ඩපාත ටිකක් හොයන්න ඕනේ. භාවනා කරලා වැඩක් නැහැ මට හොඳ සිවුරක් ඕනේ. නැත්නම් භාවනා කරලා වැඩක් නැහැ මට මගේ සේනාසනේ ඒ ටික තියෙන තාක්කල් බෑ. ඉතින් ඒ වගේ සම්පූර්ණ වීම වස්තු ලැබීමෙන් නෙවෙයි තියෙන්නේ. මේ සංසාරේ දුක දැනගෙන තියෙන්න ඕනේ මේ අපිට මේ හම්බෙලා තියෙන හැටි වැඩිකමේ මිසක් අඩුවක් නැහැ. ඉන්න වාඩි කිසිසේත්ම අඩුවක නෙවෙයි තියෙන්නේ. වැඩිකම නමුත් අපේ තියෙන කැහුලකම ඉවරයක් නැහැ. ඒගොම මේ සිවුරු මීට වැඩිය දෙන්න ලැබෙන්න දෙයක් නැහැ. ඒත් අපිට ඒක පිළිබඳව අඩුපාඩුම් තියෙනවා. ඉතින් කපඩා කරගෙනත් යයි. ඊට පස්සේ සේනාසන ගත්තාම මෙවුවා අපේ අම්මලා තාත්තලා හදලා දුන්නත් මෙච්චර අපිට හදලා දෙන්න බෑ. ඊටත් වැඩිය හොඳ ඒවා හම්බෙලා තියෙදී ඉතින් අරකට වැඩිය මේක ඕන කිය කියනවා. ඉතින් මේකෙදි පේන්න තියෙන මේ එතකොට අර්ථිය නිතරම අධි කුසලයේ පැත්තක තියෙන භාවනා කුසලයේ මේ චීවර පින්න පාසේ ඉනාසන ගැන කතා කරගෙන ඉන්නවා. අර ලාමක කුසලයේ ගැන කතා කරගෙන ඉන්නවා. භාවනා අතාරිනවා, නිවන අතාරිනවා, දේවල් ගැන බලාපොරොත්තු. ඒකට අර්ථිය කියනවා. එතකොට භාවනා රතියේ කාබාසිනිය වෙනවා. භාවනා රතියේ පිළිකා හැදෙනවා. භාවනා රති ඉස්සරහට කරගත්තම සේරම ලැබිච්ච දෙයකින් යැපිලා විධාට භාවනා කරනවා. ඉතින් ඒකෙදී මේ අලද්දාච චීවරන්න පරිතස්සති ලද්දාච චීවරං අගතිතෝ අමිච්චිතෝ අනජ්ජාබානෝ. නොලැබෙන සිවුරක් හෝ පින්නපාතයක් හෝ සේනාසනයක් පිළිබඳව අලද්දාච පරිතස්සනය කරන්න එපා. හැවෙන්න එපා. අර මනුස්සයා පව් කාලා ඌට හම්බෙලා දිනවා මට හම්බුන්නේ නැහැ. මොනක්වත් ඕනේ නැහැ. ලද්දාස චීවරං යම් විදිහකට සිවුරක් තියෝ පිට පාත ඇසේනාසනයක් ලැබුණොත් හොඳ හිතුවම නාපදයක් අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ඒක පිළිබඳ ගැලීමක් නිතුව ගැලීමක් බැඳී මේ මට මේක හිතත් මේක ලැබේවා කියලා බැඳීමකින්තර ආදීනව දසාවේ මේවා කාලා රේල් පාරේ යකඩ කෑවගේ තමයි මේ බුදුහාමසන්ගේ භෝජනයේ ඔබ කාලා බඩ බොක්ක තන එකයි වෙන්නේ පරිසම් ව්‍යාන් කියලා ආදීනව මතක් කරලා දෙන්න කියනවා මේ උඹේ පිනට ලැබිච්ච එකක් නෙවෙයි බුද්ධ භෝගේ මේ බුදුහාමුදුරන් පූජා වෙච්ච සේනාසනය මේ බුද්ධ චීවරේ ඕකෙන් ආඩම්බරකම් ගන්න එපා කියලා අගතිතු අමිච්චිතු අනජවන්නු ආදීනව දසාවි. මේව ඇඳලා කාලා මේ වගේ ඉඳලා ඒ බණ භාවනා ටික නොකරොත් ලැබෙන ආදීනව සලකන්න. ආදීනව දස නිස්සරණ පඤ්ඤෝ. අතහැර දැමීමේ ආසාවයි. මේවා තියෙන්නේ භ්‍රමචර්යය රැකීම සඳහා පමණයි. සියලු මේ සීත වාත උෂ්ණ කිරීම සඳහා පමණයි. එහෙම නැතුව මේ අලංකාරයට ආඩම්බරයට අඳහරෙත් නෙවෙයි කියලා සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ. ඉන්නේ මේ කටයුත්තේ දක්ෂ වෙන්න ඕන අනලස් වෙන්න ඕන. මේක කෑවට පස්සේ කඳුලක් නිකන් ඉඳලා ගන්න. ලුවාතරන් එක්ක වත් පිළිවෙත් කරන්න ඕන නැත්නම් බණ භාවනා කරන්න ඕන. ඒකල් වෙලා ගිහිල්ලා කුසීත වුණොත් ඊට පස්සේ ඉතින් ආයේ කවුරු කොට ගන්නද? Taman නිකන් වහ බිව්වා වගේ. කිනිවතුරු බිව්වා වගේ. විල විවේක ගන්න වෙලා නැහැ. අනලසෝ දත්ත දක්කෝ අනනසෝ සම්පජානෝ. මුදු කල්පනාවක් තියෙන්න ඕනේ. පුංචි පුංචි ඉරියව්වක් මාර්ගොන් නිර්පව සතියෙන් සම්පජාඤ්ඤය කටයුතු කරන්න ඕනේ. සෝයි තත්ත දක්කෝ අනනසෝ සම්පජානෝ පතිස්සතු. සතියෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කෙරුවොත් ඒ මනුස්සයා නිතරම තරුණ හිතක් ඇතුව අපිට මේ සිව්පස දෙන දායකයට නෙවෙයි අපි මේ කටයුතු කරන්නේ. නමුත් ඉදිරිපත් වෙච්ච දේ කරනවා. නිර්පත්‍ය දෙය කරනකොට බුදුහාමරණ සේවය සිද්ධ වෙනවා ධර්මයට වෙනවා සංඝයාට වෙනවා දායකයට සිද්ධ වෙනවා ඉතින් කාටවත් ඔය වගේ බබලන තැනකට යන්න පුළුවන් එහෙම නැතුව අරවකට තන්දලා හිටියොත් ඒක තමයි අසන්තුෂ්ඨිතාවය කියලා කියන්නේ ලද ලද දෙයට සතුටු නැහැ එහෙම හිතක් කවදාවත් භාවනාවට නැගෙන්නේ නැහැ ඊතරෝම කල්පනා වෙන්නේ මේ ආර්ථික ප්‍රශ්න දේශපාලන සමාජික ප්‍රශ්න වල නතර කරනවා ආධ්‍යාත්මික පැත්තට යන්න බෑ මොකද මේ මේක ලැබිලා නැහැ තාම මොනවද ලැබිච්ච නැති දේ තමයි මතක් වෙන්නේ එහෙම තියෙන කෙනාට මේ ශාසනේ නෑ ඒ නිසා සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා තියෙනවා මේ ශාසනයේ දියුණුවක් ඇති වෙන්නේ සීල සමාධි ප්‍රඥා දැන් මේ චිත්තක්ෂණේ සතුටින් ඉන්න මිනිහට විතරයි මොනම හේතුවක් නිසා හෝ මේ චිත්තක්ෂණේ පුස්කාලන මේ චිත්තක්ෂණේ සතුට වෙන්න බැරි කාරණාවක් හොයන හිතක් නම් තියෙන්නේ ඒක ඉතින් සනීප කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ ලුණු වතුර බොන්නා වගේ කොච්චර බොන්න බොන්න තව තවත් පිපාසය තමයි ඉතින් අපි පටන් ගන්නකොට හරි මේ පිපාසකයෙන් පටන් ගන්න. නමුත් මේ මේ වගේ තැන් වලට එනකොට සම්බන්ධ වෙනකොට තමයි තේරෙනවා නම් සාන්තියක් සහනයක් අඩුවක්. අර තියෙන පිපාසයේ අඩු ගතියක්, දාහ ගතියක්, තවන ගතිය අඩු ගතියක්. ඒක තමයි අපි ගන්න තියෙන නිවන විදියට. එකවර නැති වෙන්නේ නැහැ මේක සංසාරේ ගෙනාපෙන්නේ. නමුත් දැන් පරිසරය ලැබිලා තියෙනවා නම් පුළුවන් තරම් එහෙම නැති මොනම දෙයක් විතරක් නේතෝ තාමත්ම අනලස්ස ගතියක් තියෙනවා. නිතරම මේ කලීතු කාරණාවට කවුරු කියනකම් ඉඳ නරකයි. ගිහිල්ලා ඒ ටික කරලා ඒතර කායෙමත් නැහනේ අහවල දෙ කිරුවේ නැහැ කියලා ගතිය. ඒක නිකන් මේ ධර්ම ගෞරවය කියන එක විතරයි එතන තියෙන්නේ. මේ පුද්ගල ගෞරවය නෙවෙයි. ධර්ම ගෞරවයෙන් කටයුතු කරනවා නම් ඇත්තට එහෙම ස්ථානයක් අඩිකුලක් වගේ. මීමැසි පොදියක් වගේ කිසි දෙයක අඩුවක් වෙන්න බෑ. කිසි කෙනෙකුට දෙයක් දැකලා මේක අහවලාගේ වැඩේ කියන්න දෙයක් නැහැ. දැක්කනේ ඒක කෙරුවා. එහෙම යනවා නම් ඒක මේ මේ අබෞද්ධයකට උනත් නැත්තම් කෙලෙස් සහිත කෙනෙකුටත් එතෙන් යනකොටම පේනවා මෙතන ජීවත් වෙන පද්ධතියක් තියෙන්නේ. මේ පුද්ගලයා හෝ ස්ථාන. ඉතින් ඒක තමයි සාසනෙ වෙන්නේ අන්තිමට. මේ වෙන්නේ මොකක්ද? මේ කරන මිනිසයා දවසින් දවස දවසින් දවස මේකේ බබලන් දැනකට යනවා. ඉතින් ඒකට මේ ಗುಣ පහක් මේ අතර ඉතල කතා කරන්නේ අපිච්චතා, සන්තුට්ඨිතා, පවිවේකතා, සංසග්ගතා ඒ ඒ ಗುಣ ටික මේ න්‍යාය කියලා කනගාටු වෙන්නත් නරකයි. උගාක් දිනු යෝගාවචරයට විතරයි ගන්න පුළුවන්. ඒ සතුට කියන එක ඔය ඔය නිකන් කටපාඩම් කරලා ගන්න එකක් නෙවෙයි. ඇතුළෙන්ම එන්න ඕනේ. ඉතින් ඒකට ලේසිම කියන්නේ මේ කල්යාණ මිත්‍රතාවය තමයි. මොන දේ තම්බෙලා කියන හොඳම උසස් පිටුලේ බලනකොට මිනිස්සු රසියාවල් අතින් උගත්කම් අතින් ජාති කුල ભેද අතින් කොච්චර උසස් වුණත් හරීම සරලව ජීවත් වෙනවා. නියම මිනිසු. නිකන් අන්ධහැරයට යන්නේම නැහැ. හැම වෙලාවෙම පැත්තකටලා විවේකීය සරල ජීවිතයකට යනවා. ඉතින් එහෙම පුද්දල දකින්නකොට තමයි තේරෙන්නේ මේ මිනිස්සු මේ ලෝකේ ප්‍රශ්න වලට ඔලුවට ගණන් ගන්නෙත් නැහැ. කවදාකවත් ලෝකෙට ප්‍රශ්න වෙන්නෙත් නැහැ. කඩාපනින්නෙත් නැහැ. ඔය තමයි එකම දේ කරන්නේ හැබැයි. කවදාකවත් මේ පදමාරු කරන්නේ. ගත්ත ජීවිතයට ඔය කරගෙන ඉන්නවා. අන්න ඒක අගය කරන්න බැන්නම් කවදාවත් සතුටුතාවය ගන්නවා. මොකද ලෝකේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙන්වන්නේම අරක වෙනුවට මේක ගන්න කියලා සන්තුෂ්ටි අසන්තුෂ්ටි වෙන්න නෙවෙන්නේ. මොක පරණ එක දැන් අලුත් එක මෙන්න මේක ගත්තොත් නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා ඉතින් මේකුණා. ඉතින් අපි පොලිමේ ගිහලා ගන්න. අසන්තුෂ්ටිතාවය කියන එක හොඳ ගුණයක් වෙනවායි කියනවා මාර්ගඵල නිවන් සම්බන්ධව. ඒකට සතුට වෙන්න එපයි කියනවා. කොච්චර ලැබුණත් සතුට වෙන්නේ තව තව ඉහළට යන්න කියනවා. කාම වස්තු පිළිබඳව පුළුවන් තරම් සන්තුෂ්ටිතාවය තියාගන්න. ඒක ඉතින් සාමාන්‍ය 45 50 50 පැන්නට පස්සේ සන්තුෂ්ටිතාවය වැඩන්නේ නැහැ. ඒක පරණ එක රිකන්ඩිෂන් එක. ගන්නව නම් ගන්නවනේ මුල් කාලේ. ඉස්සේ ඉඳලා වගේ ගන්න පුළුවන් නේද? ඒක කරන්න බැරි අම්මලා තාත්තලා අපේ ඔළුවට දාන කුණු. 18 දාහන වෙනකොට දාලා ඉවරයි. අධ්‍යාපනය කියලා අද උගන්වන්නේම මේ මේ විපාසය. තරංගයක්. උච්චරද කියනවනේ දරුවානි සාමල තාත්තත් ඒ තරංගය. ඉතින් තරඟයකට පුරුදු කරපොත් මේ දරුවා නිකන් අර වයින් කර බොනික් එක්ක වගේ තමයි දුවන්නේ. 20 න් පස්සේ ඒකේ වැඩිම කාබාසිනිය විතරයි. ලැබෙන ලැබෙන තේ කාබාසිනිය. ඉතින් 40 50කට උට ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. 40 50 වෙනකොට ඉතින් මේ මිනිස්සු අහුවෙන තියෙන දේවල් වලට අහුවෙලා 40 50යි තමයි තේරෙන්න පටන් අරගන්නේ මේක මේ හිස්මල්ලක් පුරවන වැඩක්. හිතල් කුඩේට වතුර පුරනවා වගේ වැඩක් කරන්න බෑ. පුළුවන් නම් තියෙන්නේ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාය ලැබිච්ච මනුෂ්‍යත්ව භාවය ලැබිච්ච සෙන සම්පත්තිය ධර්ම කල්යාණ මිත්‍ර සේවනේ ධර්ම ශ්‍රවණේ පැවිද්ද දැකලා ඕකනේ ඔය පිළිපු වෙරුම් පිළිවේ ඒක ලැබිලා තියෙන්නේ මේ මේ මොනවද මේ මුණු බිජ්ජක් අල්ලගෙන නටන ඒක කල්පනා කරන්න පුළුවන් මේක එක එක්කවත් අඩුවක් අපිට මොනවද වෙලා තියෙන බුද්ධෝත්පාද කාය වෙනවා මනුෂ්‍යකම හැකන දිවනාදී හොඳට තියෙනවා ක්ෂණ සම්පත්තිය කියන එක කතෝලික මිනිස්සුන්ට තියෙන එකක් නෙවෙයි තමන් උපේන දෙයක් නේ ධර්මයේ තියෙනවා, පවිද්ද තියෙනවා, කල්යාණ මිත්‍රත්වයේ තියෙනවා. ඉතින් තවත් නැහැ කියනවා. අනේ මෙහෙම තණ්හා. අනේ මෙහෙම ආසාව. <coughs> මිනිසුනි ගැති වේදමෙන් ගැලවීමක් කියලා ඔය කවියක් තියෙනවා. තේරුණාද? ඔන්න බරුද? තව සන්තුටිතාවේ නැහැ. එහෙනම් ප්‍රශ්න අහන්නේ මොකද්ද? නෑ දැන් ප්‍රශ්න නෑ. ආ යන්න බගෙදර යන්න බා. දෙන දෙයක් කාලා තැම්පිච්ච දෙයක් කාලා ඕනේ බල්ලෙක්ගේ බැනුමක් අහගෙන විවේකේ හම්බ වෙනවනම් ඕන කෙනෙක් බැනුම දාලා කියලා තියෙන්නේ විවේකේ හම්බ වෙනවනම් සිව්පස්ස දායක කිව්වොත් තමුන්නාච මෙතේ වඩින්න කියලා ගෙදෙට්ට ගිහිල්ලා කියන්නේ කියලා කියනවා පාසම අතර කරදර වුණත් අනිමක විතර විවේකයි කියලා ඉන්න දෙන්නේ කියලා කියනවා යම් කිසි විදිහට එහා කන්දේ හරිදම සංසෝය බණ කිව්වේ යම් කිසි විදිහට හරිය හොඳට මේ දායක සලකනවා මොනවද අඩු පාඩු කියලා අහනවා. අර මේ නමුත් සමාධියෙන් නැත්තම් රෑ නොකිය යන්නේ කියලා තියෙනවා. දායකට නොකිය ගියත් පාඩුවක් නැහැ. මොකද මෙතන ඉඳලා වැඩක් නැහැ. දායකට ඕන දේ මොනවා හම්බුණත් ඒ කියන්නේ Tamanට ඕන දේ සිව්පසේ ලැබුණත් සමාධි විවේකේ වැඩෙන්නේ නැත්තම් දවල් ගියත් කමක් නැහැ කියලා තියෙනවා රෑ ගියත් කමක් නැහැ කියලා තියෙනවා දායකයාගේ දෙට ගිහිල්ලා ගිහිල්ලෙන්නම් කියන්න ඕන කමක් නැහැ මොකද අපි පැවිදිලා තියෙනවා කාට ඔක්කත් පහඳින්න නෙමෙයි හැබැයි අපිට හරියනවා හුඹහක හරි කමක් නැහැ ණයාට හරි වැදලා අනේ මට මේ කරගන්නකම් අතපය කාලා හරි ගමන අනේ විවේකීදී වගේ ඉන්න එකයි තියෙන්නේ. ජීරණානේ බොහොම ජයයට පුදියා ගත්තේ ඇටේරියා වන්නේ ඇටේරියා කොළ උඩ පැතුරු දාලා මේ සිවුර දාලා. ඉතින් අහලා තියෙන මිනිස්සෙක් ඔබ වහන්සේ නිදාගත්තද? මමත් හොඳට පුදින කට්ටිය අතර කෙනෙක් තමයි කිව්වා. ඇටේරියා කොළ කිව්වහම ඉතින් මේ ඕනේ තරම් ගෝනුසෝ ඉන්න පුළුවන්. ඕනේ තරම් පත්තෑවිල්ල පුළුවන්. ඕනේ තරම් කූඹි ඉන්න පුළුවන්. මොකිරෙත් දෙලා ගත්ත හොඳට බුද්ධිය ගත්තා බුද්ධිය නැගිට තමන්ගේ වැටි කරගත්ත ගියා සීගනසා මේ අපි අපි තාම යමක් ලැබිලා නැහැ කියලා හිතනවා නම් මං කියන්නේ අපි බුදු වෙලා රහත් වෙලා කියන නමුත් බුදු වුණා වගේ ඔය අපිට රාවල හම් වෙන කාලේ මං ගියාට පස්සේ කියන්නේ මේ මං ගියා පැවිද්ද කියලා මේ පැවිද්ද කරන්නත් රහත් පහත වහන්සේට වැඩි ගුණ තියෙන්න ඕනේ කියලා මහානගම පවත්තන්නත් රහත් කෙනෙකුට වැඩි ගුණ තියෙනවා නැත්නම් කියාගේ බණක් කියෙවෙන්නේ නැහැ කියවෙන්නේම විරුද්ධ පක්ෂේ කතා කියයි, රාජ පාර්ලිමේන්තු කතා කියයි, ආර්ථික ගැන කතා කරයි, අනම්මනම් කතා කරන මිසක මේ පැවිද්දේ සතුටින් ජීවත් වෙන්න නම් රහත් කෙනෙකු වගේ ගුණ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වෙනුවට මොනවා හරි ව්‍යාපාර ඕන තරම් තියෙනවා මොකක් හරි එකට අහුවෙලා ඉතින් ඒකට ගෙවිලා යනවා. ඒ නිසා මේක නඩත්තු කරන්න බෑ. ඊටත් වැඩිය සුන්දර කාලයක් මේ සුන්දර කියන්නේ බෑ. ඒකටදී කාලයක් මම ගත කරේ පැවිදි වෙන්නෝ නොවෙන්නෝ කියලා හිටපු අවුරුදු 8ක් හිටියා. දැන් බලනකොට නම් වෙන හොඳම කාලේ ඒ කාලේ. අවුරුදු 8ක් විතර මේ පැවිද්දෝ කියන විහිළුකාරව පෙන්වන ජවනිකා බල බල හිටපු කාලයක් තිබ්බා. පැවිද්ද කියලා කිව්වහම තන්නේ කර රටට විහිළු සපයන්නේ. දැනටත් වැඩි හරියක් එහෙමයි. ඉතින් ඒව තියා බල බල අනේ මේ කොන්තරත් එක ගත්ත කට්ටිය එහෙමයි. උඹට ඕනේ නම් සුදු සුදු රෙද්දක් අරගෙන බලපන් ඔය ටික කරන්න පුළුවන්ද කියලා. කිසි බාධාවක් නැහැ. ඊට පස්සේ ඉතින් කවුරුත් ඇවිල්ලා අපිව නලවන්න නටවන්න රිමෝට් කන්ට්‍රෝල් එකකින් මොකක්වත් කරන්න දෙයක් නැහැ. අපි රිමෝට් කන්ට්‍රෝල් එක තද කරන නලියන ගතිය තියෙනවා. නේද? කාලානේ තියෙන්නේ මේක. ඔය කායකවත් පදවලට නටන්නේ වෙන්නේ. අපි මේ අඩියක් තියලා දෙන්නේ. ජීවිතයත් එකයි, පැවිදි ජීවිතයත් එකයි. පැවිදුනාට පස්සේ බෑ ලේසි මේ මේ සමීකරණේ දන්නවනේ. ලෝකේ දුවන යන්ත්‍රය දන්නවනම් පැවිදුනාට පස්සේ සිවුර දකිනකොට එක්ක එලවලා දානවා. එහෙම නැත්නම් යෙලින්ම දල කරනවා. ඊට පස්සේ කරබන් ටයින් එකයි තියෙන්නේ. ගියර වැඩි ලේසියි. හැබැයි ඒක හරියට දැනගෙන කෙරෙන්න ඕනේ. කියන්නේ අපිට බුදුහාමුදුරුවෝ දෙන ලයිසන් එක මෙච්චරයි. අයිතිවාසිකම් සඳහා කිසිම තැනක බුදුහාමුදුරුවෝ අපිට කිසිම වෙලාවක ඇඟිල්ලක්වත් දීලා නැහැ. කිසිම තැනක අයිතිවාසිකම් ඇඟිල්ලක් අපිට උගන්ලා නැහැ. එනේ තියෙන දෙයට හැඩ ගැහියන් වතුර දාපුවාම වාදනයකට වතුර ඕන වාදනේ හැඩේ ගන්න. එචා. ඒක නම් සන්තුලිතතාවය කියන්නේ. දැන් මේ වැඩිපුරම ආයතින් දාලා කිව්වේ ඔය ටික. රාජාදී මිනිස්සු හොඳට ඕම තත්ත්වය දුනා. ඈ try කරන්න නෑනේ විනාඩි 5ක් විතර try කරුවා පස්සේ ටෙලිෆෝන් එකට ඇඩ් කරන්න තියෙනකොට ආයෙ try කරන්නේ. දාලා ගන්නවනේ. මේ යන්නේ නම්බර් එක නෑ මම ගාව. ඒ මිනිස්සු කැවිලා බොහෝම දුර ඉඳලා දැන් මාසෙක ඉඳලා 28 වෙනිදා ස්වාමීන් ප්‍රශ්න අහන්න ඉන්නවා කියන එක දඟලනවා. ඉතින් එහෙම වෙච්චාම ඕන නැති ඔය මම ළඟ ඇත්තේ මේ නම්බරේ ගානද දෙන්නා. මම යාවේ අවුරුදු ප්‍රදේශයත් ජපානීය. මොකද මේ යදාගෙන තියෙන මොනවද දන්නේ නැහැ. ඒක මේ මම කතා කරන්න මේ ඉවරලා ලියන මහත්තයට. හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡා කටයුතු වෙන දැනටමත් වෙන ප්‍රශ්න නැත්තම් අපි මෙතනින් නැත කරනවා. අපි මේ දෙවියන් දෙපින්දීමේ ඥාතින් සීපත් කිරීමෙන් සහ අපේ පරමාර්ථ සීපත් කර ගැනීමෙන් අපේ ධර්ම සාකච්ඡා වෙන මෙතනින් නැත කරමු කියලා මම යොදනවා. ඉත්තාවතාචගම්මී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචගම්මී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචගම්මී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය විවිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය විවිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය